ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේදුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වාසනාවන්ත පින්වත්නි අද මේ ඉරිදා සතිපතා ධර්ම දේශනා මාලාවට උපසාදයෙන් පිළිගන්නවා ඇමරිකාව එංගලන්තය ප්‍රංශය ශ්‍රී ලංකාව කැනඩාව ආදී රටවල සිට ඔබේ ටයිම් සෝන් වේවා කලාප ගැන නොතිකා උම ශ්‍රද්ධාවෙන් උනන්දු වෙන් කවදා මේ දේශන දේශනා මාලාවට සම්බන්ධ වෙන ඔබ අද සම්බන්ධ වෙනවා. ඒ නිසා ඔබ සෑම දෙනාම පිළිගන්නවා. අප ඉරිදා කීපයකට පෙර ආරම්භ කරන්නට යෙදුණු සත්‍ය අනුශය පිළිබඳ දේශනා මාලාවේදී අද අපි සාකච්ඡා කරන්නේ විචිකිච්ඡා අනුශය ධර්මයයි. මෙතෙක් කලක් ඒ ඔබ සියලු දේශනාවලට ඒ සත්‍ය අනුශය පිළිබඳ කලින් කරන්න තියෙන දේශනා සාකච්ඡා පිළිබඳ වලට ඔබ සමන් දුන්නා. සමාදෙන්නට බැරි වූ කෙනෙක් සිටිනවා නම් ඒ calm will mindfulness C A L M V I L L E calm will mindfulness M I N D F U L N E S S calm will mindfulness පිටුලකින් ඒ කලින් කරන ලද දේශනාව ශ්‍රවණය කරන්න අනුසය පිළිබඳව අපි බොහෝ විට සාකච්ඡා කරලා තියෙන නිසා නැවත අපි ඒ ගැන විග්‍රහ කරන්න යන්නේ නැහැ. නමුත් නැවත මතක් කිරීමක් කරනවා නම් අනුසය කියන වචන තේරුම තමයි අභ්‍යන්තරයේ පවතින සංකානගතව පවතින සිතේ අභ්‍යන්තරයේ පවතින ඉංග්‍රීසියෙන් කියනවා නම් dormant latent කියන වචන වලින් අදහස් කරන්නේ අපේ සිතේ සැඟවි පවතින අපට අල්ලාගත නොහැකි ඒ සැඟවී තිබෙන ධර්මතා හතක් තමයි සත්‍යාංශය කියලා කියන්නේ. අපට නොදැන අපව ඒ අංශය විසින් පාලනය කරනු ලබනවා. ඒ අප ඒ අනුසය ධර්ම හත හඳුනා ගත්තාම අපට පුළුවන් ආත්ම වංචාව ආත්ම රැවටිල්ල තමන් විසින් තමන් රවටා ගැනීම කියන දේවල් තේරුම් ගන්න අපර ධර්ම මාර්ගයේ ගමන් කරන්න පුළුවන් කෙලෙස් ඇති කරන්න පුළුවන්. ඒකට ඒ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ප්‍රතිපදා මාර්ගයේ නිර්වාණය නිර්වාණ අවබෝධය කිරීම අපි පොඩ්ඩක් අමතක කරලා බැලුවොත් ඔබ දන්නා පරිදි අපි කවදත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නේ මනස පිළිබඳ ඉතාම ගැඹුරු ශ්‍රේෂ්ඨ විද්‍යාවක්. එතකොට අපි හැම විටම කරන සාකච්ඡාවල දේශනාවලදී ඒ මනෝවිද්‍යාත්මක මේ ප්‍රවේශයෙන් තමයි කරුණු සාකච්ඡා කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්ම මාර්ගය කියනම නිර්වාණය ගැන කියලා. එළවල පස්සේ මේ අනුසය ධර්ම කියලා කියන්නේ ಜಾති කුල ආගම් සංස්කෘතික දෙයකින් තොරව මේ මමත්වය කියන තත්වය ගොඩනැගී තිබෙන්නේ මමත්‍රයේ ගැඹුරු පැතිකඩ හතක් තමයි පැතිකඩ හතක් මේ තමයි මේ අනුසය ධර්ම කියලා කියන්නේ. ඒවා තේරුම් ගැනීම තුනේ අපට පුළුවන්කම වෙනවා තමන් පිළිබඳ අවබෝධ කරගන්න. මොකද ශ්‍රේෂ්ඨතම සැනසීම වන නිර්වාණය කියලා කියන්නේ ආත්ම අවබෝධයයි. self realization. ආත්ම අවබෝධයේ ඉඳලම නිස්සාව පළතර තමයි නිර්වාණය කියන්නේ. ඉතින් නිර්වාණය කියලා කියන්නේ ඒක මේ අපේ මේ චින්තනයේ ඉහළට යන අපි ඉදිරි ඉදිරියට යන දෙයක්. ඔබ එම්ම එක දැන් ඔබ දන්නවා මේ අප අහලා තියෙනවා අපේ මනස අපි ඉන්ද්‍රිය හරහා අපි ලෝකේ අත්දකිනවා. ඒ අත්දැකීම් කියලා කියන්නේ අතකරණාසේ දිව ශරීරයේ ඉන්ද්‍රිය තුලින් අප ලෝකය ටච් කරන හැටි අල්ලා ගන්න. ඒ කියන්නේ ග්‍රහණය කරන ප්‍රාස්ති. එම අල්ලගෙන ඒ තුලින් අපි ලබා ගන්නවා නිගම. පූර්ව නිගමන නිගමන. එතකොට මේ පූර්ව නිගමන නිගමන සම්පූර්ණ නම් ඒකට අපි කියනවා අත්දැකීම කියලා. ඒ අත්දැකීම මත තමන් පිළිබඳවම තමන් මේ නිශ්චයවල පැමිණෙනවා. ඒ පැමිණෙන නිශ්චය මේ නිශ්චයතාවක නෙගටිව් වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් පොසිටිව් වෙන්නත් පුළුවන්. නෙගටිව් වෙන්නත් පුළුවන් පොසිටිව් වෙන්නත්. නමුත් අපි ගන්නා පූර්ව නිගමන නිගමන කියලා කියන්නේ හැම විටම ඒවා නිවැරදිම නැහැ. දැන් ඒ නිසා අද මේ විචිකිච්ඡා අනුසේ ධර්මයේ පිළිබඳව කරන මේ සාකච්ඡාව මේකෙහි දේශනය ඔබට අපට කාටත් වැදගත් වේවි ඒ පිළිබඳ හැඟීමක් ඇති කර ගැනීම සඳහා අපි මෙම දේශනාව කීවර තුනක් ඔස්සේ මේ කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කීවර තමයි මේ මේ වචනේ නිෂ්පත්තිය එතිමෝලජි අපි සාකච්ඡා. දෙවන දෙවනි කීවර යටතේ අපි මේ විචිකිච්ඡාව ඇතුළත් වෙනවා ධර්මයේදී පරපතේ මාත්‍රකා නැත්නම් මේ කර්ම කීපයක් යටි අපි ඒ පාඩකතා කරන්න බලාපොරොත්තු වෙන. ඒ දෙවනි පීවරේදී ඒ විචිකිච්ඡාව කියන එකේ තව අනුපීවර දෙකක් සාකච්ඡා කරනවා. මූලික තේරුම සහ ආර්ථික තේරුම ඇතුළේ. ඊළඟට තුන්වෙනි පියවරේදී අපි මේ විචිකිච්ඡා ආංශයට අපි විසඳුමක් ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු ඒ වගේම ඔබ දන්නා පරිදි මා ඕවිත් නැවත නැවත අවධානයේ ප්‍රකාශ කර ඇති පරිදි ගැඹුරු වචන භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ බොහෝ විට ධර්මයේ අපර සූත්‍රානුසාරයෙන් අපට මේ සාක්ෂි රෙෆරන්ස් කොටේෂන්ස් ගැන දක්වන්න පුළුවන්. ඒක කරන්නේ නැහැ. මොකද මතෝමනාව කියන්නේ ඔබට මේ ඔබ ඉරේපු කිරීමට නෙමෙයි මට අවස්ථාවක් තියෙන්නේ. ඒ නිසා මේ පැර ගෲප් එකක් මේ සබා ගැනීම තේරුමක් නැහැ. ඒ නිසා මේ ඉරව්වගේ වෙන්න උමනාවක් නැහැ. අනිත් එක තමයි ඔබට ඒ බොහෝ විට අන්තර්ජාලය හරහා බලන්න කරුණු දැනෙන්නේ නැති. අපට අවශ්‍ය වන්නේ මේ සරලව නමුත් සරලව කෙටියෙන් නමුත් ගැඹුරින් සිතන්න පුළුවන් පරිදි ධර්ම කරුණු පිළිබඳ ප්‍රවේශයක් ලබා ඒ සඳහා බොහෝ සූත්‍රානුසාරයෙන් ප්‍රෙෆරන්ස් එහෙම නැත්නම් මේ මූලාශ්‍ර ගැන හදාගන්න පුළුවන් වුණත් මම කරන්නේ නැහැ. මොකද අවශ්‍ය වෙන්නේ අපිට මේ සරලව දැනුමක් ලබා ගැනීමයි මේ ප්‍රථම ධර්ම ධර්ම කාරණේදී මාය ගුණ පුනා නැත්නම් කරලා තියෙන විශේෂ මේ සංස්ථානෝසය පිළිබඳ සාකච්ඡාවකදී තියෙන ගිය යුතුයි. එතකොට මාතෘකාවේ පියවර තුන. අපි මුල් පියවරේදී මේ විචිකිච්ඡා කියන වචනේ නිෂ්පත්තිය එටිමෝලොජි සාකච්ඡා. දෙවනි පියවරේදී ඒ අනුසය විචිකිච්ඡා විචිකිච්ඡාව සාකච්ඡා වෙන ස්ථාන තිබෙනවා ප්‍රධාන වශයෙන් ධර්මයේ ඒ ස්ථාන මේ මොනවද කියලා අපි සාකච්ඡා කරා. තුන්වෙනිමට අපි ඒ දෙවල් පියවරයකට අපි ඒ පොදු තේරුම සහ ආධ්‍යාත්මික තේරුම අපි සාකච්ඡා කරනවා. තුන්වෙනි පියවරයට අපි මේ විචිකිච්ඡාංශයට යම්කිසි අලු කර ගැනීම සඳහා විසඳුමක් අපි ගැන අපි සාකච්ඡා කරනවා. ඒ නිසා අපි මුලින්ම බලමු මේ විචිකිච්ඡා කියන වචනේහි තේරුම. අපි මේ වචන තේරුම ගත්තාම මේ වචනය විචිකිච්ඡා කියන වචනේ නාමපදයක්නේ. මේ වචනය හැදෙන්නේ විචිකිච්ඡති කියන වචනේ ක්‍රියාපදයෙන්. විචිකිච්ඡති කියන වචනෙන් හැදෙන්නේ. විචිකිච්ඡති කියලා කියන්නේ සැක කරනවා. ඒ වගේම සැක කරනවා මෙනෙහි කරන්න අසමත් වෙනවා. ඒක විචිකිච්ඡති කියලා කියන්නේ මේ ක්‍රියාපදයක් වශයෙන් ගත්තම සැක කරනවා. ඒ කියන්නේ doubt කියන එක. ඒ වගේම තමයි මේ මෙනෙහි කිරීමට කාරණා කාරණා කාරණා කරුණු කාරණා තේරුම් ගන්න පැහැදිලිව මෙනෙහි කිරීමට අසමත් වෙනවා. ඒ කියන්නේ fail to reflect it. doubt, fail to reflect කියන තමයි දේශින් කියනවා. විචිකිච්ඡති කියලා කියන්නේ. එතකොට ඊළඟට බලමු දැන් විචිකිච්ඡති කියලා කියන්නේ ඒ වචනේ තවත් හැදෙනවා. ඒ විචිකිච්ඡති කියන ක්‍රියාපදයේ හැදෙන්නේ සම්මතකයන් විචිකිච්ඡා කියලා කියන්නේ සැකය. සැකය කියන එක doubt, uncertainty කියන එක. ඊළඟට අවිනිශ්චිතභාවය. ඒ වචනේ හැදෙන්නේ විචිකිච්ඡති කියන ක්‍රියාපදයෙන්. විචිකිච්ඡිත කියන ක්‍රියාපදයේ තේරුම සැක කරනවා එහෙම නැත්නම් කරුණු කාරණා පැහැදිලිව තේරුම් ගන්න මෙනෙහි කිරීමට අසමත් වෙනවා ඒත් අසමත් මෙනෙහි කරන්න බෑ මේ පැහැදිලි කරගන්න එතකොට fail to reflect doubt fail to reflect කියන එක තමයි විචිකිච්ඡිතෙන් තේරුම ඒක එතකොට ඔය විචිකිච්ඡිත කියන වචනේ හදලා දෙන්න වී කියන උපසර්ගයේ prefix එක චිකිත් චිකිච්ඡති කියන වචනට එකතු වෙනවා මේ රස චිකිච්ඡති චිකිච්ඡති කියලා කියන්නේ සැක කරනවා නමුත් විඥාණයෙන් ඒක අදහස් තීව්‍ර කරලා දෙනවා ඒ කියන්නේ අනකට කල්පනාව නිකම්ම තන ඉර වෙන විදිහට තනක තන ස්ටක් වෙන විදිහට ඉර වෙන විදිහට මේ සැක කරනවා තේරුම් ගන්න අපහසු මේ අසමත් වෙන ඒ නිසා තමයි විචිකිච්ඡාත්මක ඒකට විචිකිච්ඡති කියන වචන. ඒකට වියන්න අර්ථකථ චිකිච්ඡති කියලා කියන්නේ ඒ සැක කරනවා තේරුම් ගන්න අතමත් වෙනවා කියන එක. එතකොට එයා වියන්න නිසා ඒ අදහස තවත් තීව්‍ර කරලා ගැඹුරටම අතමත් වෙනවා. ගැඹුරටම සැක කරනවා. ඒකයි විචිකිච්ඡති කියන්නේ. ඊළඟට ඒ වියන් අයින් කළ බලමු. වියන් අයින් කළාට පස්සේ මේ ඒ මූලය අපි දැන් බලනවා. එතකොට විචිකිච්ඡා කියන වචනේ එතකොට විචිකිච්ඡති කියන විචිකිච්ඡා කියන නාමපදය විචිකිච්ඡති කියන ක්‍රියාපදය අයින් හැදෙන මූලය දැන් බලන්න. ඒ මූලය තමයි දැන් වියන් අයින් කළාට පස්සේ ප්‍රධාන ක්‍රියාපදේ තමයි විචිකිච්ඡ කියන්නේ ප්‍රෙෂර් වර්බ් එකක්. මේ එතකොට විචිකිච්ඡති කියලා කියන්නේ ඒ චිකිච්ඡති කියන වචනේ හැදලා තියෙන්නේ මේ ඔබට බහලා තියෙන චින්තා, චින්තති, චින්තේති කියන වචන. චින්තනය සිටීම කියන වචනය හරහා තියෙනවා. දැන් පාලියෙන් චින්තේති කියනවා සිතනවට. ඒතර චින්තේති කියන වචනේ මූලය තමයි චිත්තා. චිත්තා, චිත්ත, සංස්කෘත චිත් චිත් කියනවා චිත්ත ධාතුවෙන් තමයි චින්තේති සිතනවා කල්පනා කරනවා කියන වචනේ හැදේ. එතකොට මේ මේ චිකිච්ඡති කියන වචනයත් ඔය ඒ මූලයෙන්මයි හැදෙන්නේ. දැන් ඕවට කියනවා අර මේ අපි කියනවා අපි කියනවා මේ desiderative කියලා කියනවා. desiderative නැත්නම් desiderative words කියලා කියනවා. D E S I D E R A D I V desiderative. desiderative කියලා කියන්නේ මූලික ක්‍රියාපදයෙන් මූලයෙන් බිඳලා එන ද්විතීයික වචනයකට. දැන් එතකොට මේ චින්තේ මම මේ ව්‍යාකරණ පැහැදිලි කරන්නේ මේ ව්‍යාකරණ අවශ්‍යද නෙමෙයි. අපට බුදුහාමුදුරු දේශනා කළ තියෙනවානේ අපට අපි දැනගන්න ඕන කියලා ධර්ම විග්‍රහයේදී අර්ථ අර්ථය දැනගන්න ඕන ධර්මයේ විග්‍රහ කිරීම. ඔබ දන්නවානේ සූත්‍ර සූත්‍ර පිළිතින් ව්‍යාපත් මහරහතන් වහන්සේලාට ඒ කියන්නේ චතුපරසම්බිදා මේ සිළු පෙරසි පියා රත්ත් මහ රහතන් වහන්සේලා කියලා කියන්නේ සාමාන්‍ය රහතන් වහන්සේ නෙමෙයි උන්වහන්සේලා අර්ථ ධර්ම නිරුක්ති ප්‍රතිභාන කියලා හැකියාවක් තියෙනවා. මේ ව්‍යාකරණය මේ භාෂාව සම්බන්ධ අර්ථ කියලා කියන්නේ අදහස් තේරුම. ධර්ම කියලා කියන්නේ ප්‍රධාන ධර්ම ආර්ථ. නිරුක්ති කියන්නේ ඒක මේ අර්ථ විග්‍රහ දැක්වීම දැන් අපි කරන්නේ එස්මෝලජි. නිෂ්පත්තිය. ඊට පස්සේ ප්‍රතිභාන ප්‍රතිභාන කියන්නේ කන්ටෙක්ස්ටුවලයිස් කරනවා. ඒ කියන්නේ ඒ ඒ භාවිත කරන්නේ කොයි වගේ තැනකද මේ අදහස් කරන තැනාම මොකද ඒ අදහස් කරන්නේ කියලා අද මේ මේ නිගමනයකට එන්නේ ප්‍රතිභානකට. ඒකට ඔය ඒක හැකියාවක් නැත්නම් ධර්මය මේ විකෘති කරලා විග්‍රහ කරන්න පුළුවන් ඩිස්ටෝට් කරන්න පුළුවන් නේ. ඒ නිසා අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මම මේ විචිකිච්ඡා කියන වචනේ මේ ව්‍යාකරණානුකූලව පැහැදිලි කරන හේතුව තමයි මේ එහි අනිත් වචනේ එන බව අඟවනවා කියන්නේ ඒකේ තියෙන ධර්මානුකූල වැදගත්ම තේරුම. එතකොට විචිකිච්ඡේද කියලා කියන්නේ එය සම්බන්ධ වෙන්නේ එය ඇති වෙන්නේ එතකොට මේ විචිකිච්ඡ විචිකිච්ඡේදී නැත්නම් ඒ වචන විවරණයින් කරන චිකිච්ඡේ චිකිච්ඡති චිකිච්ඡති කියන්නේ කරනවා තේරුම් ගන්න අර්ථමත් වෙනවා කියන එක එය මේ විදෙන්නේ අර ප්‍රධාන මූලයක් වන චිත්ත ධාතුවේ. කියන අල්පයන් චිත්ත ධාතුවෙන් කරන චින්තේ. කල්පනා කරනවා, චින්තනය කරනවා, සිතනවා කියන. එතකොට මේ චිකිච්ඡති කියන ක්‍රියාපදය ඇති වෙන්නේ අර චිත් කියන ධාතුවෙන්. එතකොට ඒක මේ ඩෙස්ටරේජෝ තමයි. ඒ කියන්නේ අනුක්‍රියාපදයක්. විද්‍යුතීය ක්‍රියාපදයක් ඇති. ඒකෝර මේ දැනකොට දැන් අවබෝධ වෙන්නේ නැති මේ විචිකිච්ඡා කියන වචනේ අපේ චින්තනයේ සම්බන්ධයි. මොන ඔය ඔය කාරණේ කියන තමයි මම මේකට මේ විස්තර කරන්නේ විචිකිච්ඡා කියන්නේ සැකය. අවිනිශ්චිත බව. අපි ඉංග්‍රීසියෙන් කියනවා doubt කියනවා uncertainty කියනවා perplexity කියලා කියනවා. ඒක තමයි කාරණේ. විචිකිච්ඡා එතකොට ඒක අපේ චින්තනය සම්බන්ධයෙන් අපේ අදහස් සම්බන්ධයෙන් තමයි කැරෙන්නේ. එතකොට විචිකිච්ඡා කියලා කියන්නේ සැපය. විචිකිච්ඡා කියන්නේ ගැඹුරු සැපය. කොච්චර ගැඹුරුද කියනවා නම් දැනක ගිහිල්ලා අපි මේ නතර වෙනවා. එතනින් එහාට අපිට හිතා ගන්න බෑ මොකද්ද කියලා. ඉතින් කරන්න දෙයක් නැතුනම නොතේරෙන නිසා අපේ තීර බුද්ධි මට්ටමම අප නිගමනයේ පත් වෙන මේක හරි කියලා හිතා ගන්න. ඕකනේ ඔය ආගම් තහම ලෝකේ විවිධ ආගම් බිහි වෙන්න හේතු වෙයි. විවිධ මත අනුව එතකොට එතනින් එහාට හිතා ගන්න බැරි වුණා මේ මෙහෙමයි කියලා නිගමනය කරනවා. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මේ ඉන්ක්වයරි මේ විමසා බැලීමනේ. විමසා බැලීම කියන එක උන්වහන්සේ නිතරම මේ අනුදැනවතාරා ධර්මයේ උනත් ප්‍රශ්න කළ දැනගන්න කියලා. එනිසා ධර්මයේ පිළිබඳ විමසා බැලීම කියන්නේ ධර්මයේ අපහාසයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේට අපහාසයක් නෙමෙයි. ඒ හින්දානේ අර අපි කියලා සඳහන් කළේ මානව දේශනා කළේ මොනවද? උන්වහන්සේගේ ධර්මයේ සඳහන් වෙන්නේ උන්වහන්සේගේ ධර්මයේ තියෙන එක ලක්ෂණයක් නේ. ඒහිපස්තික ඒහිපස්තික කියලා කියන්නේ ඇවිත් බලන්න, ඒව බලව කම්පැන්සි. ඇවිත් විශ්වාස කරන්න කියලා නෙවෙයි. කම්මැන් දෙලේ නෙමෙයි. කම්මැන්සි ඇවිත් බලන්න. ඔබ ධර්මයේ පිළිගත්තේ නැහැ කියලා ඒක සුභාවට අපහාසයක් වෙන්නේ නැහැ. ධර්මයට අපහාසයක් වෙන්නේ නැහැ. ඔබ මේ දේශනාව අහලා ඔබ කියන දේ මම පිළිගන්න බෑ කියලා ඔබ කිව්වොත් ඒක මම ඒක ඔබත් එක්ක අමනාප වෙන්නේ නැහැ ඒක ඔබේ අයිති. හැබැයි ඔබ මම ඔබ උනන්දු කරනවා ඔයාලා බලන්න තව. දැන් ඔන්න පළවෙනි කීවර තමයි සාකච්ඡා කරේ. මතකයි දැන් මේ විචිකිච්ඡා කියන එක අපේ චින්තනය සම්බන්ධ වචනයක් කියලා ව්‍යාකරණානුකූල එටමොලොජිකලියක් දැන් සාකච්ඡා කරනවා. දැන් ඊළඟට බලමු දෙවෙනි කාරණා. දැන් මේ විචිකිච්ඡාව ස්ථාන ධර්මයේ ස්ථාන තුනකදී සාකච්ඡා ඒ තමයි මේ සත්‍ය අනුසය සම්බන්ධයෙන් එන කරන ධර්මයේ සාකච්ඡා කරන අත්කාමයේ ධර්ම කියන්නේ. එතනදී අනුසේ ධර්මයන් පිට සඳහන්. ඊළඟ තව කරක තියෙනවන්නේ පංච නීවරණ නීවරණ ධර්ම කියලා පහක් තියෙනවා. මොකද නීවරණ කියන්නේ නිබ්බාන වාරයේදී නීවරණ. අපේ නිර්වාණය දැන් අපි කියන වාන කියන්නේ මේ අපි තෘෂ්ණා අපි තෘෂ්ණා ජාලයෙන් වැදිලා ඉන්නේ තණ්හා ජාලනේ. තෘෂ්ණාව නැමැති ජාලයෙන් අපි වැදිලා ඉන්නේ. ඒ නෑ අපිට. එතකොට ඒ ඒ වැහෙන අපි මේ ඒ වැහිලා එන හින්දා අපට පෙනෙන්නේ නැහැ නිර්මාණය. ඒ පෙනෙන්නේ නැති හින්දා ඒ වළක්වන ඒ කරුණු කාරණා තියෙනවා අපේ වළක්වන කරුණු කියලා ක්ලේශ මහක් තියෙනවා අපිට. ඒ පහෙන් එකක් ඒ මහට කියනවා නීවරණ. ඒ නීවරණ කියලා කියන්නේ අපිව අපේ සත්‍යය පෙන්වන්නට අපි ආවරණය කරනවා. එතකොට පංච නීවරණ වල විචිකිච්ඡාව කියන්නේ එකක්. කරුණාකර මතක තියාගන්න අපි මෙතනදී අනුසේ ධර්ම මේ ඒ නීවරණ ඒ වගේම තවත් කෙනෙක් සඳහන් වෙනවා දස සංයෝජන වල විචිකිච්ඡාව සඳහන් වෙනවා. කරුණාකර මතක තියාගන්න අපි අනුසේ මොන අත මොනවද නීවරණ පහ මොනවද සංයෝජන 10 මොනවද අද පාරක්ෂා කරන්නේ පිළිබඳ විමසන්නත් එපා. අපි ඒවා බොහෝ සාකච්ඡා කරලා තියෙන ආන්ත සාකච්ඡා කරන බලා අවස්ථාව කියන්නේ මේ දෙවෙනි පියවරේදී අපට සංසම් කිරීම සඳහා පමණයි මේ විචිකිච්ඡාව ගැන ස්ථානීය සාකච්ඡා වෙන ස්ථාන තුනක් පිළිබඳව. සත්‍යානුසේවල සඳහන් වෙනවා විචිකිච්ඡාව. මේ පංච නීවරණ වලදී මේ සඳහන් වෙන දස සංයෝජන වලදී සඳහන් වෙනවා. දැන් නීවරණ ධර්ම කියනවා අපිට අපිට මේ ධ්‍යාන මට්ටම ඉක්මවා ගිහිල්ලා අපිට මේ හැම සම්පූර්ණයෙන්ම රහත්වය සාක්ෂාත් කරගන්න උරුම මේ හැම අනුසේ ධර්මයක් නැති වෙන්නේ නැහැ. නීවරණත් එහෙමයි. රහත් බව ලබන තුරුමත් මේ සම්පූර්ණයෙන්ම නීවරණ නැති වෙන්නේ නැහැ. සත සංයෝජනත් ඒ බව දන්නන පෙර සාකච්ඡාවකදී සඳහන් කළානේ අපි. දැන් ඔය සෝතාපන්න වෙන්න නම් අවබෝධයේ මුල් පියවර වන සෝතාපන්න භව සෝවාන් ඵලය ලබා ගැනීම සඳහා නැති කරන්න ඕනේ විචිකිච්ඡා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියලා තුනක් තියෙනවා සක්කාය දිට්ඨි තමන් පිළිබඳ වැරදි මමත්වයේ පිළිබඳ වැරදි ග්‍රහණය වැරදි අවබෝධය විචිකිච්ඡා කියන්නේ මෙතන මේ සැකේ දැන් අපි සාකච්ඡා කරන්නේ ඊළඟට සීලබ්බත පරාමාස වැරදි සිල් වලින් වෘත වලින් වෘත කියලා කියන ආගමික වෘත විශ්වාස වලින් මේ නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියලා කරන විශ්වාසය. ඒ තුනම. එතකොට එතනදී දස සංයෝජනවල අනුස්සේ ධර්මෝදී අනිවාර්යයෙන්ම මේ විචිකිච්ඡාවක් නැති කරගත යුතුයි. නීවරණ ධර්ම වල විචිකිච්ඡාව සාකච්ඡා කරන මොකද නිවන නිවන අපෙන් වසා දමන නිවන අපෙන් ආවරණය කරන එක මානසික ධර්මතාවක් තමයි මේ නිවරණ කියන විචිකිච්ඡාව කියන්නේ ඒ වගේ සංයෝජන වලින් අපට සෝතාපන්න බව ලබා ගන්න බැරි වෙන්නේ. බැලි බැරිම හේතු වන ලේල තුනක් තියෙනවා සංයෝජන කියන්නේ බැඳීම් කියන බන්ධන. ඒ බන්ධන වලින් එකක් තමයි විචිකිච්ඡාව. නොය ස්ථාන තුනේ තමයි විචිකිච්ඡාව සාකච්ඡා වෙන්නේ. හැබැයි හැම ස්ථානයකදීම විචිකිච්ඡාව මේ විස්තර කරන්නේ සැකය, doubt, perplexity, uncertainty විදියට. ඊළඟට දැන් අපි බලමු අනුසය මේ විචිකිච්ඡා අනුසය ධර්මයේදී අනුසයේදී අපි මා සඳහන් කළා මේ අපිට මේ මූලික තේරුම සහ ආධ්‍යාත්මික තේරුම කියලා පියවර අනුපියවර දෙකදී අපි මෙතන සාකච්ඡා කරනවා. මොකද අපි විචිකිච්ඡාව කියලා කියන්නේ එය ධර්ම මාර්ගයේදී විශේෂයෙන්ම බෞද්ධ ප්‍රතිපදා මාර්ගයේදී ප්‍රතිපදාවේදී අපි විචිකිච්ඡාව ඇති කරගන්න ඕනේ. එතකොට ඒ ධර්ම මාර්ගයෙන් පිළිතුර කියලා බැලුවහම මම සඳහන් කරන්නේ විචිකිච්ඡාව කියලා කියන්නේ ජාති කුල ආගම සංස්කෘතික ජන වර්ග ඥාන ભેදයක් නැතිව අපේ సంతానගතව තියෙන එක්තරා මේ බාධකයක් කියලා මමත්වය මමත්වයේ තේරුම් ගැනීමට නැත්නම් මමත්වයේ ඒක පුරුණක් කියලා මම සඳහන් කළා පෙරදී. ඒක පැටි කරා කියලා. ඒක ඒ නිසා තමයි මම මේ අනුපියර දෙකක් කරලා මේ පොදු තේරුම සහ ආධ්‍යාත්මික තේරුම කියලා ආධ්‍යාත්මික තේරුම යටතේ බලාපොරොත්තු වෙන්නේ එහි මේ බෞද්ධ ප්‍රතිපදා මාර්ගයට අනුව විචිකිච්ඡාවන් විතරයි. මූලිය පළවෙනි අනුපියරකට පොදු තේරුමයි අපි බලන්නේ. මොකද ඒක විශ්ව විශ්ව මට්ටමේ ඉඳලා තමයි පොදුවේ අපි කාටත් අපි සංස්ථානයේ තියෙන මේ ලක්ෂණයක් තමයි වාර්ගයක් තමයි අනුශේකද මේ විශේෂතාවල කියන්නේ. දැන් බලමු පොදු තේරුම ගත්තොත් මේකේ අපි අපි බලමු මේ ඒකට අදහස් කරන්නේ පොදු තේරුම කියන්නේ මේ ජෙනරල් මේ. එතකොට පොදු තේරුම අනුව දැන් අපි ජීවත් වෙන මේ කාම ලෝකයේ කාම ලෝකයේ ජීවත් වෙන සත්වයන්ගේ කියන්නේ අපේ ඇස් කන්නාසා ඇස් කන්නාසය දිව සමහම කියලා කියන ශරීරය කියන්නේ හමනයක් ශරීරයේ මුළු කර්මය මුළු කමම ඉන්ද්‍රියක් විදිහට සඳහන් කර්ම කර්මයේ සමහම කියන්නේ එතකොට ඇස් දෙක කන් දෙක නාසය දිව ඊට පස්සේ සම සම එතකොට ඕවට අපි කියන්නේ ඉන්ද්‍රිය මුළු ඉන්ද්‍රිය පහ කියලා පංච ඉන්ද්‍රිය ඒ ඉන්ද්‍රිය පහෙන් අපි කරන්නේ මොකද්ද? ඔය ජීවත් වෙනවා කියලා අපි කරන්නේ මොකද්ද? වටාවේ ලුවේනේ. in the name of living අපි මොකද්ද කරන්නේ මේ ජීවිතේ නාමයෙන් කරන්නේ මොකද්ද? ඇහෙන් රූප බලනවා. රූප හොඳ නම් ඒක අල්ල ගන්නවා. රූප නරක නම් අත්තල් ගඳ නැහැ. බැන බැන අල්ල ගන්න. ඊළඟට කන් වලින් මොකද කරන්නේ? ශබ්ද අහනවා. ශාප මොකදන ශරීරව අල්ලගන්න. හරි කරුනේ. ශාප නරකන නැරවලේ තලගන්න. නාසයෙන් ගඳ සුවඳ. නාසයෙන් මේ ගන්ධය. එතකොට ඒ ගන්ධය මොද එකක් නම් සුගන්ධ කියන. ඒක නරක එකක් නම් දුර්ගන්ධ. එතකොට ඒ හොඳ සුවඳ හොඳ ගන්ධයක් නම් සුගන්ධයක් නම් හරි පස්සෙන් මේක අල්ලගන්න. නරක ගන්ධයක් දුර්ගන්ධයක් නම් දැනගෙන ඒත් අල්ලගන්න. ඊළඟට රසය දිවෙන් රසය. රසය දිවට දැනුනහම අපේ මේ රතනහර වල ටේස් බස් වල තේරුනහම කලකට වැදුනහම ගෑවුනහම දිවේ ගෑවුනහම අපි ඒක හොඳට පිළිගත් හැකි රසයක් නම් සත්‍යේ බාරද. නරක රසයක් නම් ඒ තරයෙන් බාරද. වෙනම බාරද. ඊළඟට හැම හැම යන ගෑවෙනකොට ස්පර්ශ වෙනකොට ඒක සතුටුදායක නම් සියුම්නා සතුටක් කියන දේනවා සතුටෙන් බාර ගන්න. ඒක අසතුටදායක නෑ. ප්‍රතික්ෂේප කරනවද නෑ. බැන බැන බාර ගන්න. අල්ලගන්න. ඒක එහෙනම් රූප දැක්කම හොඳ රූපය නෑ. හොඳ රූප සතුටෙන් අල්ල ගන්නවා. අල්ලගෙන තියා ගන්නවා. නරක රූප බැන බැන තියා ගන්න. අනේ. අත්තරින් නෑ. කන වල ශබ්දය වුණාම හොඳ ශබ්දයක් නම් සතුටෙන් අල්ල ගන්නවා. අකමැති ශබ්දයක් නම් අනේ ඕන්නේ රේසරයක් අපි මේ මොකද්ද කියලා තරහ ගන්නවා පටික සංඥාව එනවා ඒ කලද නාසයට දන්සුන් ගන්නවා ඒ වගේ ඒක අපි අල්ලගන්න හොඳ සෝදන සතුටෙන් අල්ලගන්න නරකයක් නම් බැන බැන මේ සාහ කර කර අල්ලගන්න දිව රසයක් කියනවාම ඒ රසේ හොඳ නම් සතුටෙන් අල්ලගන්න බාර ගන්න නරක නම් බැන බැන තරහින් ද්වේෂයෙන් අල්ලගන්න අමතයාරක් කියනවාම ඒක සතුටදායක දෙයක් නම් සතුටෙන් අල්ල සන්තෝෂයෙන් අල්ල ගන්න අර වෙන දින දෙයක් නම් මේ අල්ල ගන්නවා බැන බැන ද්වේෂයෙන් තරහින් ඇත්තටම මෙතන තේරෙන්නේ මේ තියෙන ප්‍රශ්න මොකද ප්‍රශ්න මේ ප්‍රශ්නේ තියෙන්නේ අපි සතුටෙන් අල්ල ගන්නවා නම් එතන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ නේද මොකද සාම්ප්‍ර ලෞකික වෙපා කිව්වෙන්නේ නමුත් අර මම පුන පුනා නැවතත් මම සඳහන් කළේ ඒකනේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ වැරදි කරලා ගන්න තැනක් තියෙනවා මත්නේද පෙරාකියකට ඒකුල අටික්කුල මනස්කාරය පිළිතුරු භාවනාව යටතේ අනිත්‍ය ධර්මයේ පිළිබඳ දේශනා යටතේ කීතනක්ම සඳහන් කළා අපේ අය අනිත්‍ය කියලා වුරුදු කරන්නේ මේ විචාරය එහෙම නැත්නම් මේ ડિප්‍රෙෂන් කියන එක කියන්නේ ඒ කියන්නේ අනේ දුකයි කියන අදහස. අනේ දුකයි කියන ඇඬුවොත් ඒ අනිත්‍ය අවබෝධය නෙමෙයි. මේ අනේ මේක නම් මට එපා කියලා පිළිකුල් කළොත් ඒක අනිත්‍ය අවබෝධය නෙමෙයි. අතකනේ දේශනා කියන සඳහන් දෙවි අහන්න මේලා කාලවකට කාලය ඉතු කරගන්න ඕනේ. අදාළ හින්දායි මම මේ යන්තම් සඳහන් කරන්නේ. බොහෝ විට අපි වැඩි දෙනෙක් කරන්නේ සාමාන්‍ය ධර්මය මේ බුදුහාම ලෞකිකයට එපා කියලා නැහැ. සැප විතරක් නෙමෙයි අපි නිසු සැපේ විඳලා අමතක කරන්නේ. නමුත් අපි මේ අවාසනාව කියන්නේ වැරදෙන්නේ කැපය විඳලා අනේනේ අවකින් නැහැ කියලා එතන ආයුක්ත. ඊට වඩා අවාසනාවන්තයි මේ දුක අල්ලගෙන ඉන්න. උදාහරණ දේශනා කරලා පැහැදිලිව දර්ශන දේශනාවට අත නිම්පින්දති දුක්ඛේ. ඒ තමයි කෝවිසුද්ධිය. අර ත්‍රිලක්ෂණ විග්‍රහය කරන ගාථා කොහොමද කියන්නේ? නිම්පින්දති දුක්ඛේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා තුන ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේශනාව තුළින් උදාහරණ කරන්නේ ධර්මයේ ඇත්තේ ආරම්භ වෙන්නේ ඊට පෙර දේවල් හින්දුන් කියලා දෙන්න. එහෙම නැත්නම් පෙර පෙර ආගමිකයෝ කියලා දෙන්න. උදාහරණ හැමදේම මේ ත්‍රිලක්ෂණයත් විග්‍රහ කරනවා. එතන ඉන්නේ ධර්මයේ නියම විදිහට ආරම්භ වෙන්නේ. මේ ඔය පිටක තුන තුන අපි ඔයෙන් සාකච්ඡා කළා. මෙතනදී මෙතන මූලික ප්‍රශ්නේ වෙන්නේ මෙතන. ඇයි? අපි අල්ලගන්නේ මේ සැපේ විතරක් නෙමෙයි අල්ලගන්නේ. අපේ මොන සැපේ අල්ලගෙන ඕක අත්හරින්න තියෙන අකරත්ත නම් තේරුම් ගන්න පුළුවන් ලේසි අඳු. ඇයි? ඒකෙන් සතුටුදායක දෙයක් කොහොමද අනේ කොහොමද සන්තෝෂයෙන් අල්ලගත්ත දේ අත්හරින්නේ කියලා එතන අවසානයේ අපේක්ෂාවන්ගතේ පස්ස තේරුම් ගන්න පුළුවන්. නමුත් අවාසනාව කියන්නේ නියම වාසනාවක නෙමෙයි මේ අර අකමැත්තෙන් ඇහෙන් අල්ලගත්ත රූප කියලා. අකමැත්තෙන් කන් වලින් ආපු ශබ්ද කියලා. අකමැත්තෙන් නාසයෙන් අල්ලගත්ත දුර්ගන්ධයක් කියලා ගන්න. අකමැත්තෙන් දිවට දිවෙන් දිවෙන් අල්ලගත්ත රසයක් කියලා. අකමැත්තෙන් හැමේ ගෑවෙන ස්පර්ශයක් අල්ලගෙන තියා ගන්න. දේශකත්ව කියලා. ඔතන නිපස්සිතී ප්‍රකාර පරිපේන කියලා. එතකොට ඔය දැන් කාමලෝකේ ජීවත් වෙන අපට පොදු තේරුම තමයි මනෝවිද්‍යාව පොදු මනෝවිද්‍යාව තේරුම තමයි අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට අපි කාමාවචර තත්ත්වය අපිට ක්‍රේවිස් වලින් ක්‍රේවිස් වලින් පොරව කරත්මක් නැහැ අපි දන්නවනේ අර ලෝකේ අපි කතා කරේ ස්ථාන තුනකනේ අපි ජීවත් වෙන ජීවී තත්ත්වයක් නේද කාමාවචර, රූපාවචර, අරූපාවචර සඳහන් කළාන කියලා දේශනා පිළිවෙල සඳහන් කළා. මේ අපිට සත්ව කියන්නේ කියලා විස්තර කළා. මෙතන පොඩ්ඩක් කියන්න අදාළ නැහැ. සත්ව සංස්කෘතියෙන් සත්ව ආලියෙන් සත්ත සත්ව සයන් අල්පයන් අල්පයන් වයක් සත්ව ආලියෙන් සත්ත සයන්ම අල්පයන් තයන් සත්ත එතකොට සත්ව සත්ත කියන එකේ තේරුම මොකක්ද අල්ලා ගැනීම කියන්නේ ඇටැච්මන්ට් කියන්නේ. දැන් ඒ නිසා දෙවෙනි ඇටැච්මන්ට් වලින් ඉවත් වෙන්න ඉවත් කරන්නේ කියලා කරන්නේ නැවතවත් ඒ වැටෙනවා. අර කියන්නේ fall back in the same pattern කියලා කෙනෙක් ඕක නෙවෙයි. fall back in the same pattern. So fall back in the same pattern කියන එක තමයි පරිස්සම උපාදේ කියන්නේ පාළිය. කටිච්ච කියලා කියන්නේ තේරෙන්නේ. ඒ නිසා ආයෙත් ඇවිල්ලා වැටෙනවා. ඒ ආයෙත් හදගෙන තවත් රවුමක් තවත් ශාස්ත්‍රයක් ලොකු තවත් ශාස්ත්‍රයක් ඒ ශාස්ත්‍රය තවත් ශාස්ත්‍රයක් සංසාරයෙන් යොකු පරිණාමපාලිනේ සරල නමේ සිංහලෙන් කියනවා නම් ඉන්ලේමන් ස්ලෑන්නේ සාමාන්‍ය තේරෙමින් කියන ඕක තමයි අල්ල ගන්නවා ඒ අල්ලගත්ත ඉන්නේ ශාස්ත්‍රය ඉවර තමයි ආයෙත් ඇවිල්ලා වැඩි ඔය ශාස්ත්‍රය නතර කරන එකනේ මේ නිරෝධය කියලා කියන්නේ එතනත් ඒ තේරුමක් තියාගන්න බලන්න මේ මහාන්දරනේ ධර්මයේ අර ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසන කල්යාණං කියන්නේ ඔය හින්දා ආදි කල්යාණං ඒ කියන්නේ excellent at the beginning excellent in the middle excellent uh, at the end මුල මේ අරිම දස්සනයි කල්යාණයි සුන්දරයි excellent මැදත් ඒ වගේ කොහෙන්ද කියලා තේමක් කියන්නේ ධර්මයෙන් මේ පටන් ගත්තා එතකොට මෙතනදී අපි ඔය අල්ලගන්නේ ඉන්ද්‍රියව මේ ඉන්ද්‍රිය ලෝකේ ජීවත් වෙන්නේ දැන් රූප ලෝකයේ රූපාවචර ලෝකයේ ඉන්නේ බ්‍රහ්ම ලෝක ධාතේන ප්‍රාප්තිය. ධ්‍යාන වඩලා අර පංචකාමය පංචකාමයේ තියෙන පංචකාමයේ යටපත් වෙන ගිහිල්ලා ඒ බ්‍රහ්ම ලෝකයේ වල ඉපදෙනවා 16න් එක. ඉතින් ඒ 16න් එක ඉපදෙනකොට ඒ ඇයට ආශාව නැද්ද? ඇටයන්ම නැද්ද? සත්ත්ව සත්‍ය නැහැ. බ්‍රහ්මය කියලා කියන්නේ සත්‍යය. එයාට හැබැයි කාමයේ තියෙන ආශාව නැහැ. කාමාශාව නෙමෙයි කියන්නේ. ඒකට තියෙනවා රූපය කියනවා. ඒක කාම භවයට ගැන රූපයේ තියෙන ආශාවෙන් රූපය මුල් කරගෙන ජීවත් වෙන රූපාවචර. අපිට රූපය කරන්නේ අපේ මුල් දෙන්නේ කාමය. රූපේ දරණ කියන කාමයේ අරුවෙන්නේ. අවුරුදු 100 කිය රාගයේ තියෙනවා. ඒක රූපයට වඩා අපේ ඉහළින් ටිකක් රූපයේ බැරි තරමට රූපයට ඔරොත්තු දෙන්නේ නැති තරමට බොඩි එකට ඔරොත්තු දෙන්නේ නැති තරමට වඩා ඊට වඩා ඊට ඉහළින් තමයි අපිට මේ ආශා ආමය කියන්නේ. එතකොට අපි ප්‍රධාන ලක්ෂණේ කාම. කාමාවට කාමයේ අවචර තීති කාමාවට කාමයේ ඇතර නිසා කාමාවට. රූපයේ අවචර තීති රූපරාගයේ ජීවත් වෙනවා එහි ඇතුළත රූපාව. අවස්ථාවක් කියන කෙනෙක් සතක් ඊට පිටින් ඉන්නවා. අරූප ධානයකට රූපේ වෙනස් වෙන්නේ නැතුව ඉන්න කියනවා නම් රූපයක් නැතුව පවතිනවා නම් බොඩි එකක් නැතුව පවතිනවා නම් දිරාණ දෙයක් නැහැ. ඒක ගොඩාක් කල් ඉන්න පුළුවන්. එහෙම හිතපුවානේ ඊට අරූප ලෝකවලදී අපිට කහලා දෙන තාපසය වගේ. ආයේ ඒ සංසාරෙමනේ බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කළානේ බ්‍රහ්ම ලෝකයා බ්‍රහ්මයා කියලා. බ්‍රහ්මප්පවේ කියන්නේ විමුක්තිය සංවේෂණ නෙමෙයි. එතනින් එහාට රූප අරූප බ්‍රහ්මත්වයක් ප්‍රතික්ෂේප කළානේ එතනත් වෙන්නේ විඥාණය ෆ්‍රීස් කරලා තියෙනවා ධ්‍යාන බලයේ කල්ප ගණනාවක්. අනේකින් ඒ ධ්‍යාන බලය අවසන් වුණා. ආපෝ එන්න වෙනවා. ඒක නම් සඳහන් කළා අපිට නෙක්ක. ඊටතනදී සඳහන් කළා කීප අවස්ථාවක මම අර මතක් කරේ නැවතත් මතක් කරනවා නම් අර මම කිව්වේ මේ ලම් ප්‍රයිස් එකක් හදලා ඔක උතර බිල් ප්‍රයිස් උතර මේ ඇලුම් ඇලුමිනම් කලින් මේක කරලා ඉවර වෙලා. අපි ඕක ඔය කඩපු ගමන් ෆ්‍රීසරේ දාලා ෆ්‍රීස් කරලා තියලා මාස 6 7කට පස්සෙ කරගෙන මේ අවන්නේ කරලා හස් කරලා දිගා වෙනකොට මොකද වෙන්නේ? මාස 6කට අවුරුද්දකට කලින් හදපුවර සම්ප්‍රයිස් එක මොකද වෙන්නේ? ආපහු හොඳට රස් කරලා ගන්නකොට අර ඊයන් පොලේ දිගෑරලා කෙහෙල් පොලේ දිගෑරලා ගන්නකම් මොකද වෙන්නේ? සුවඳෙන්න පටන් ගන්නවානේ වෙන් වෙනකොට ආපහු ඉතින් අර ෆ්‍රීස් වෙලා තිබ්බ රසය ආපහු පටන් ගන්නවා. අන්න ඒ වගේම අරූප ලෝකේ ගියා එකත් කල්ප කරනවා තම බුද්ධාන්තර ගණනාව පහුවෙත් ආල දේවතාවත්‍ය ඒක සිද්ධාර්ථ කුමාරයා පෙන්වහම සුද්ධෝදන මහරජතුමා ආල දේවතාවකම ඊයෙන් hina වුණානේ ඊට පස්සේ අයියෙන් ඇඬුවානේ ඒ hina වුනේ කුමාරයා උදු වෙන බව දැක්ක ඇඬුවේ ඒ වෙනකොට එයා අරූප ලෝකෙට ගියා අරූප ලෝකෙට ගියාට පස්සේ එන්න අහන්න බුදුහාමුදුරුවෝ බලන්න බුදුහාමුදුරන් ධර්ම ශ්‍රවණය කරන බුදුන් දැක ගන්නට. එතුමට මේ කයයි හිත ප්‍රීස් කරලා නැති මොකද පින්වත් මේ භෞතික කයක ඒ කියන්නේ බයොලොජි එකක බයොලොජි එකක් තුළ ශරීරයක් තුළ මේ ශරීර මනස තියන්න පුළුවන් කියන්නේ බයොලොජි එකකින් තොරව බොඩි එකකින් තොරව මනස ක්‍රියා මේ පවතින තුනක් එකම අවස්ථාවක් තමයි ඒක ෆ්‍රීස් කරලා තියෙන්නේ. අපි දන්න විද්‍යාවෙන් වස් කරන්නේ ලැබොල මේ ෆ්‍රීස් කරලා තියෙන ඥාන ෆ්‍රීස් කරලා කියන උන්වන් එහෙම නැත්නම් ඔය අපි එම්බ්‍රියෝස් එම්බ්‍රියෝස් ෆ්‍රීස් කරලා කියලා මේ ළමයි නේද ළමයි හදන්න මේ අපි බීජ මේ ෆ්‍රීස් කරලා කියලා තියෙන්නේ. කරා මේ මට්ටමකට ටෙම්පරේචර් කන්ට්‍රෝල් එකක් යටතේ උෂ්ණත්ව පාලනයක් යටතේ කියලා තියෙනවා. වුණත් ඒක මවක තුරක හෝ ටියුබ් එකක් තුරක යම් ආකාරයකින් නැවත ජීවයක් හදගන්න පුළුවන්. උපදවන්න පුළුවන් අන්න ඒ වගේ තමයි. ඉතින් අරූප ලෝකෙට ගිහිල්ලා තියෙනවා. ඒ අය ඒ කාම රූප අරූප කියන අයනේ අපි ජීවත් වෙන්නේ කාම ලෝකේ. ඉතින් මේ මොකද වෙන්නේ දැන් මේ මූලික තේරුම යුනිවර්සල් තේරුම මේ මීනින් තමයි දැන් මෙතන බලන්නේ. කාම ලෝකේ අපි මෙතන අධිතුර ගියා යකා කියන්න ඕනේ දැන් සිද්ධියකින් අහලා නැති අය කියන මේ බෑග්ග්‍රවුන්ඩ් එක ඒ පසුබිම් දැනම අවශ්‍ය නැහැ මම ඉස්සරහ කිව්වේ. කාල වේලා නැතක. මේ ඒකට අපි ලබා දෙන අරමුණු කියන්නේ ඒ අරමුණු වල අසකනාතේ දිව මම කියන මේ වගේ අපට ලබා දෙන අරමුණු. ඒ අරමුණු කියන පහ සමාන කළා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශක. ඒ වගේන අපිට හැකියාවක් මේක හරියද නැවෙනි වැරද්ද ආ මේක නේද හොඳම දේ අනේ මේක නම් හොඳ නෑ නේද? මීට වඩා දෙයක් තියනවාද? ආ නෑ නෑ මේක තමයි හොඳම දේ කියලා දවසින් ආ නෑ ඒක නෙවෙයි. දැන් මේ හොඳම එක අහුනේ කියලා එකද අනේ මේක නෙවෙයි හොඳම එක දැන් හොඳම එක අහුනේ. ඒකත් එක දවසක් පාවිච්චි කරනකොට බලන අනේ නෑ මේක නෙවෙයි හොඳම දේ මේක නෙවෙයි. ආපහු මොකද කරන්නේ? තමන්ගේම పూర్ව නිගමන නිගමන තමන් විසින්ම බිඳ ගමාගෙන අලුත් పూర్ව නිගමන නිගමන වලට යනවා. ඒක කරන්නේ මොකෙන්ද? මෙන්න මේ විචිකිච්ඡාවතේ මොක කරන්නේ? සැකයි. ගත්ත පූර්ව නිගමනය ගැන සැකයි. ගත්ත ඒ නිගමනය පිළිබඳ මේ සැකයි පූර්ව නිගමනයේ නිගමනය ගැන සැකයක්. තමන්ගේම පූර්ව නිගමන සම්ෂන්, තමන්ගේම නිගමන කන්ක්ලූෂන්, තමන් විසින්ම ආපහු මේ දෙල දාන. ඔක් කරවන්නේ ඇයි? ඒ සැකයේ ඔයසලේ සැක ස්වરૂපය ඇති කරවන්න පිළිබඳ මෙන්න මේ විචිකිච්ඡා අනුසය තුල. ඒකෙන් තමයි උකරන්නේ. ඔන්න පොදු මනෝවිද්‍යාව තේරුම මම දැන් මේ විතර විස්තර කළේ. ඊළඟට මේ යට ටික අපි බලන්න ඕනේ. නැවත මම සඳහන් කරනවා අපි මෙතන මේ අපේ විචිකිච්ඡාව සඳහන් වෙන සත්‍යමානසයට සාකච්ඡා කරනවා. ඒ නැව සඳහන් වෙන පංච නීවරණයත් ඒවත් දස සංයෝජනයටත් අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපේ කාලය ඉස්සරහ සාකච්ඡා කරමු. දැන් පෙර දේශනා අහන්න පුළුවන් කාගෙමයි. දැන් අපි බලමු දෙවන තේරුම. මේ අවශ්‍ය මෙන්න පිළිකෙත්ත. විශේෂයෙන්ම කියනවා මේ බෞද්ධ ප්‍රතිපදාවට අනුගතවම තේරෙනවා. ඒක මගේ පිළිපෙළ ඒක මේ ජෙනරල් මීනින් එක ස්පිරිටුවලි. ආස්ථාපන තේරුමක් කියනවා. දැන් මෙතන සාකච්ඡා කරලා පොදු තේරුම. මේ යුනිවර්සල් මීනින්. ඊළඟ තව එකක් කියනවා මේ Buddhist practice specific meaning. කියන බෞද්ධ ප්‍රතිපදාවට අනුරූපී අනුගත වෙන තේරුමක් කියනවා. ඒ තමයි බුද්ධ ආදී අරතර සැකයේ බුදුරජාණන් වහන්සේ පුළු ස්ථාන අටක් පිළිබඳ සැකයේ මම ඒක ඔබ පින්නතුන්ට මුලින් සඳහන් කරන්න තියා ගන්න හැර තියා ගන්න පුළුවන් දැන් අපි බලමු මේ අට මොනවද කියලා ඒ අට තමයි පළවෙනි එක මම මින් කියනවා තියා ගන්න හැර තියා ගන්න බුදුරජාණන් වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ පිළිබඳ සැක දෙවැන්න ධර්මය ගැන සැකේ කර්මය පිළිබඳ පැත්ත. තුන්වැන්න ඒ පිළිබඳ තුන්වැන්න සංගරහණය. තුන්වැන්න සංගරහණය පිළිබඳ සැකය. මේ හතරවැන්න එක නේද? මුල්නේ ත්‍රි ශික්ෂාව. ත්‍රි ශික්ෂාව නැත්නම් මේ තුන්තර සංවරය පිළිබඳ සැකය අපි පොඩ්ඩක් කියන්න විස්තර කරනවා. ත්‍රි ශික්ෂාව පිළිබඳ සැකය. අතරවැන්න ත්‍රිශික්ෂාව නැත්නම් මේ තිල් මේ තුන්වර සංවරය තුන්වර සංවරය ගැන කැටේ. පස්වැන්න පෙර භවයන් ගැන කියන කැටේ. පෙර භවයන් පිළිබඳව කැටේ. හයවැන්න අනාගත භවයන් ගැන කැටේ. අනාගත භවයන් පිළිබඳව රටේ දෙමෙ. ඉතින් හේතුවක් තියෙනවා දෙමෙ පුතේ සමාන. තුන සමාන කරන්න. අතීත අනාගත බල ගැන සැකේ. අටවැන්න පටිච්ච සමුප්පාදේ නැත්තම් මේ හේතුඵල ධර්මයේ පිළිබඳව සැක. ඔන්න ඔයාට නැවතත් මා සඳහන් කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක. දෙවැන්න ධර්ම උන්වහන්සේ ධර්මයේ පිළිබඳව සැක. තුන්වැන්න උන්වහන්සේගේ සංඝරත්නය පිළිබඳව සැක. හතරවැන්න ත්‍රිතිෂ්ඨාව පිළිබඳව සැක. පස්වැන්න පෙර භවයන් පිළිබඳව සැක. හයවැන්න අනාගත භවයන් ගැන පිළිබඳව සැක. හත්වැන්න අතීත අනාගත ඒ භවයන් දෙකම ගැන සැකයි. අටවැන්න පටිච්චසමුප්පාදය පිළිබඳව සැක. දැන් මේ තේරුම විශේෂ බෞද්ධ ප්‍රතිපදාව සම්බන්ධයෙන් ඇතිවන මේ විචිකිච්ඡා අටක් තමයි මෙතන මේ අටක් ගැන තමයි මෙතන මේ කියන්නේ. ඒකම බලමු මුල්ම මුල්ම එක තමයි මේ බුද්ධ ආදී මේ අටතන සැකයේ පිළිබඳව. මේ අපි අනාගතයේ බලාපොරොත්තු වෙන මහා සතිපට්ඨාන සූත්‍රය පිළිබඳ දේශනාලාවක් කරන්න හැබැයි මුලින් ඒක කරන්න ඉංග්‍රීසියෙන් මුලින්ම මොන තරම් කියනවා අපි එහෙදි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡා කරන්න. ඒ ධම්මානුපස්සනාව යටතේ පමාකරපකාර සූත්‍රයේ ධම්මානුපස්සනාව ධම්මානුපස්සනාව යටතේ තමයි මේ විචිකිච්ඡාව සම්බන්ධයෙන් මොන කරුණාවක් සඳහන් වෙන්නේ. සඳහන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු දැන් අපි බලමු පළමුවෙන් බුදුහාම බුදුරජාණන් වහන්සේ කරත් පැකේ කියලා කියන්නේ දැන් ඉතින් සඳහන් කරොත් උන්වහන්සේ දෙවිස් මහා කුෂලක්ෂණ ඇත්තටම එහෙම කියනවාද ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා කෙනෙක්ට එහෙමයි ලෝකෙ ඉන්න පුළුවන් කියලා ඇති වෙන සැකය. ඒකෙන් දැන් බුදුරජාණන් වහන්සේම දැන් බුදුරජාණන් වහන්සේ වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි කියලා උන්වහන්සේම කට්ටිය අභියෝග කළා බුදුරජාණන් වහන්සේ අමනාපුනේ නැහැ. ඒ උන්වහන්සේගේ ලක්ෂණය නිසා. ඒක මහා පුරුෂ ලක්ෂණය. ඒ මහා පුරුෂ ලක්ෂණ අපි දවසක් සාකච්ඡා කරමු. එතන මූලික වශයෙන් උන්වහන්සේ දෙවිමා දාගෙන මහා පුරුෂයෙක් වෙන බුදු කෙනෙකුට ලැබෙන මහා පුරුෂ ලක්ෂණ 32ක් නේ 32ක් තියෙනවා. ඒ 32 ඔය ප්‍රතිමා හදන කොටත් ඔය ඒව පුළුවන් තරම් මේ ඒවා දෙකක් කරන්න එහෙම නැත්නම් ඒවා පෙන්වන්න බලාපොරොත්තු උත්සාහ කරන කලාකාරයෙක්. ඊට පස්සේ උන්වහන්සේ සියල්ල දකිනෙත් සම්මා සම්බුද්ධ කරවට්ටේ දකුණේෂන් කියලා මේ එහෙම සාය ලෝකෙ ඉන්න පුළුවන් කියන සැටේ. ඉතින් බෞද්ධයෙක් වුණාම විශේෂයෙන්ම ඒ සැකේ ආන්දලිය කියන්න බැරිද? මොකද බුදු සරණ යන්න බැරිද? ඊළඟ ධර්මයේ පිළිබඳ සැකෙන්න. ධර්මයේ ගැන සැකේ කියන්නේ ආර්ය මාර්ගය ගැන. ධර්මයේ කියන්නේ අපේ මාර්ගය නැත්ත. ඒ කියන්නේ දැන් ආර්ය මාර්ගය ගත්තම කියනවන්නේ මාර්ග හතරයි ඵල හතරයි සුඛාපන්න මාර්ගය ඵල. සකදාගාමී මාර්ග ඵල, අනාගාමී මාර්ග ඵල, අරහන්ත මාර්ග ඵල කියලා කියනවා. එහෙම ඒම කීවරෙන් පෙරදී තව නිර්වාණය කියලා එකක් ලබා ගන්න පුළුවන්කමක් ඒ පිළිබඳව සැකේ. ඊළඟට තුන්වෙනි තමයි සංග්‍රහණය. සංග්‍රහණය කියලා කියන්නේ ආර්ය සංග්‍රහණය. අපි අර සුපටිපන්නෝ දුක්ඛන්න ඥාය ප්‍රතිපන්න සාමීච ප්‍රතිපන්න කියලා ගුණ ගැන සඳහන් කරනවානේ. අෂ්ටාර බුද්ධ මහා සංග්‍රහ කියලා කියනවා. අෂ්ට ආරි කියලා කියන්නේ සෝතාපන්න මාර්ගයේ ගමන් කරන ඵලයේ ලැබපු කෙනා. සකදාගාමී මාර්ගය යන කෙනා ඵලය ලබපු කෙනා තේරෙයි. සකදා අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා ඒකේ ගමන් කර ඵලය ලබාගත්. අරහන්ත මාර්ගයේ ගමන් කරන කෙනා ඒ ඵලය ලබාගත්. ඒ කියන්නේ දසතන් ඒවලට කණ්ඩණය කරමින් ඉදිරියට යන අවස්ථා මේ ඊනෝනේ අවබෝධයේ ස්ටේජස් නැත්නම් මේ විද්‍යුත් හතරක් තියෙනවා. ස්ටේජ් හතරක් තියෙනවා. මේ හතරේ ඒ හතරේම ඒ ලබාගත් ඒ මාර්ගයේ ගමන් කරන කය ලබාගත යන්නේ ආර්යය. සංගරණය පිළිබඳව තකෙලිම ඉන්න පුළුවන්. ඒ ත්‍රිවිධයේම සිල්දරණය. ඊළඟට මේ ත්‍රිවිධ සිල්ද ශික්ෂාව කියන්නේ සමහර උදාහරණ කාලෙත් කියන්නේ මොරාලිටි කියන එක කියන දේවල් අවශ්‍ය අර ඒ අකිරිය වාදයේදී අර නේද අකිරිය වාදයේදී කර්මයේ තනක් ලැබුණේ නැහැ. ඒ වගේම සදාචාරයේ ආකාර ධර්ම දෙකල් පැත්තට තනක් දුන්නේ නැහැ. එහෙම එහෙම එහෙම ආගමික එහෙම ආගමික විශ්වාසයෙන් ප්‍රස්තවාරයෙන් අදත් ලෝකෙින් මොරැලිටි වටිනාකම් ගුණධර්ම කර්ම මේ ගිල්ට් එක ඒ කියන්නේ සමාවර්තයෙන් හැංගිම විශ්වාස නොකරන ආගම් තියෙනවා කරන්නේ. සුදුම සිල් ශික්ෂාව වල තකේ ඇත්තටම මෙහෙම දෙයක් අවශ්‍යද කියලා පැහැදිලි. ඊළඟ පෙරවම යනවා. ආස්ලයි. පෙරෙම හිතියද කියලා. බුදුහාමුදුරන්ගේ දැන් බෞද්ධ ප්‍රතිපදාව යනකොට මේ ඒ පෙරබල විශ්වාසය අවශ්‍ය වෙනවා. පුනරභවය කියලා කියන්නේ විවාහ ප්‍රදාන දේශනය. මේ නිකම්ම නෙමෙයි ඒක කොහෙල බලන්න කියනවා. නූතන විද්‍යාත්මක දේවල් වලින් කොච්චරනම් දේවල් කියන දේවල් පිළිබඳ මේ ඒ පෙරබවය ගැන කියන්නේ. ඉතින් අදහනක් මම කියන්නේ ඔබ ලෝකේ දැනගන්න ලියු හොඳම පොතේ මේ යාළු පංජීවිත පිළිබඳව මේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් මහත්මයා විසින් ලියන ලද මේ පරිශන ග්‍රන්ථයේ එක වෙලාවක් අරන් කියලා බලන්න මම දැන් ඔබ වැඩි දෙනෙක් කියලා කියන සිංහල පරිවර්තනය කරනවා. ම්ම් ඒකට කියලා බව යම් පිළිපදිනවා. මොකද මේ බුදුහාමුදුරනේ ධර්මයේ ගොඩක් කියන්නේ සංසාර චක්‍රේ වල පදනම් වෙලා තියෙන්නේ. අපේ භව ගමන කියනවා භවය කියන්නේ එකම ප්‍රවාහයේ භවයේ එක්තරා ස්වરૂප වලින් අපි නැවත නැවතත් එනවා. එක එක ජීව ස්වરૂප වලින් එනවා, ලයිෆ් ෆෝම් වලින් එනවා. ඒක ලයිෆ් ෆෝම් එකට අපි කියනවා ජාරා කියලා. භවය කියන්නේ එකම ප්‍රවාහය. ඒ ප්‍රවාහයේ තුලදී අපි එක එක ස්වરૂපවලින් නැවත එනවා පැවැත්ම. මේ කම්බැට් රෙසිස්ටන්ස් ඒවා කියන ජාති කියන. භවපච්චය ජාති. එතකොට මේ පිළිම පෙර භවයන් පිළිබඳ සංකේතය. දැන් ඊළඟට පසු භවයක් පිළිබඳ අනාගත භවයන් ගැන සැක කරන අය ඉන්නවා. දැන් සමහර අය ඉන්න පෙර භවය ගැන විශ්වාස කරනවා. මෙතනින් එහා නම් ඉපදෙන්නේ නැහැ කියලා විශ්වාසය. ඒ වගේම පාෂල් බිලීෆ් අර්ධ විශ්වාසයෙන් තියෙනවා. අනාගත ප්‍රවේගණ ඊළඟට මෙතින් පස්සේ කරට යනවද නැද්ද කියලා. ඊළඟට තියෙන ওই දෙකම ගැන පිළිබඳ කියන අතීත අනාගතව දෙකම ගැන කරතර නැහැ. සමහර අය යනවා අතීතයේ මේ පිටපස්සේ ඉන්නේ නැහැ. තව සමහර අය දෙනවා නෑ මේ ඉස්සර කාලේ හිටිය මෙතින් එහාට කරලමක් කියනවා. ඊළඟ තවත් අය ඉන්නවා ඒ දෙකම කරතර කරනවා. අටවැන්න තමයි හේතුඵල. දැන් බුදුහාමුදුරන් තමයි මේ බටහිර ලෝකයේ ඇල්බර්ට් අයින්ස්ටයින් මහත්මයා දුන්නු. බටහිර ලෝකයේ අය මහාංගලන් ධර්මයේ පැහැදෙන ප්‍රධාන හේතුකට පස්සම්පාදික කියන්නේ ඔය මේ කෝසල්ටි කියන. ඉතින් දැන් අල්බර්ට් අයින්ස්ටයින් මහත්මයා එයා එයා විශ්වාස කරන්නේ සාපේක්ෂතාවාදයේ රිලටිවිටි ඉතින් රිලටිවිටිනේ බුදුහාමුදුරු දේශනා කළේ ඔය පස්සම්පාදේ නැත්නම් හේතුඵලවාදී හේතුඵලවාදයේ තුලින් උන්වහන්සේ දේශනා කළේ රිලටිවිටි කියන එක. රිලටිවිටි අල්බර්ට් අයින්ස්ටයින් මහත්මයාගේ විද්‍යාත්මක විග්‍රහය යෙදුණා. භෞතික විශ්වය සහ භෞතික විශ්වය පිළිබඳ බුදුරජාණන් වහන්සේ භෞතික විශ්වය පිළිබඳව ආධ්‍යාත්මික මේ කියන මානසික විශ්වය පිළිබඳවත් මේ ඒ පිළිබඳ විග්‍රහ කරලා තියෙනවා. අපේ අභ්‍යන්තර විශ්වය නැත්නම් අපේ මනස විතරක් නෙමෙයි බාහිර ලෝකේ නැත්නම් natural natural නැත්නම් physical universe විතරක් නෙමෙයි අපේ මේ psychological universe ඒ තුල සියල්ල විග්‍රහ වෙන්නේ පරිසම්පාදය. ඉතින් ඒ ඇල්බර්ට් ෆයින්මන් මෙයා රිලටිවිටි ආදී නැත්නම් සාපේක්ෂතාවාදය විග්‍රහ කරපු දෙයකට කලින් බුදුහාමුදුරු විග්‍රහ කළේ ඒ පොතලටියයි හේතුඵල වාදය. අපේ සාරම පින්වත්නි හේතුඵල සහ ප්‍රත්‍යවල සාපේක්ෂයි. හේතු හේතුවක් තියෙනවා හේතු නිසා ඵලයක් ඇති වෙනවා. ඒ ඵලයට මූලික වෙන අවතින පසුබිමක්. ඒ පසුබිම තමයි ප්‍රත්‍යය කියන්නේ. හේතු ප්‍රත්‍යය. ඒක තමයි නලකලාප සූත්‍රයේදී අර බැම්බූ පෝල් තුනකට එකක් සමතලාට මම මේක ඉස්සර සඳහන් කළා මෙතන අදාළයි මම මේකේ තියෙන සඳහන් කරන්නේ බැම්බූ පෝල්ස් දෙකක් ඒ කියන්නේ උලගස් දෙකක් පොළොව සමතලා කරනවා උඩ අග කඳ පැහැලා දාලා සමතලා වෙන්න ඊට පස්සේ අර කලාප දෙක ඒ උලගස් දෙක සමතලා පොළොවේ තියන්න පුළුවන් හරියටම බැලන්ස් කරලා සමබර කරලා වැටෙන්නේ නැහැ හැබැයි යම් තරම් හරි පොඩි තත්ත්වයක් දැම්මොත් ඒක උර ගහගෙන මොකද වෙන්නේ ඒකම වැඩි පෙරතිවි නැත්තම් තාපේසා බිඳ වැටුණු තැන එතනින් ඒක ඉවරයි ඒක. ඕක තමයි විද්‍යාව ගන්නන්නේ. ඕක තමයි බුදුහාමරන් ප්‍රධාන ඉගෙනීමක් කරන පරිස්සම්පාදේ. ඉතින් එතකොට ඔතනක් තියෙන ඔය සියලු සත්වයන්ගේ පැවැත්ම හේතුඵල වලින් සම්න්නේ නැත්නම් ඉබේද ඇති උනේ නැත්නම් කවුරු මැව්වද? ඔය හින්දානේ අපේ පරකටාවක සමාන කරලා සංස්කෘතික ධර්මයේ දීර්ඝායන සූත්‍රය ආශ්‍රයෙන් අපි ඉස්පෙන දේශනාවක් කළා පෙර. මේ වෙලාවේ කාලයේ නැති ඉස්සත් සමාන කරන්න යන්නේ නැහැ. අර ඔන්නෝක තමයි බුද්ධ ආදී අගතනකේ කියන්නේ. ඒක විශේෂයෙන්ම මේ බෞද්ධ ආර්ථික කතාවේදී නොතිබිය යුතු ඉවත් කරගත යුතු සැකරටක් තමයි විචිකිච්ඡාටක් තමයි ඔය සඳහන් කළේ. තුන්වෙනි කියලා අපි දැන් මේක කියන්නේ බලමු මේ දැන් අපි මෙතන මේ විචිකිච්ඡාව වැඩි කරගන්නකොට මේ අපි කරන්න ඕන බලන්න ඕන ආකාර තුනක් තියෙනවා. මේ තුන් ආකාරයකින්ම බලන්න ඕන අපි අහන අහන කියන අත්දැකින දේවල් අත්දැකීමේ. දැන් ඒ උදාහරණයක් මම සඳහන් කරන අපි බලවල කියනවා මේ ඉංග්‍රීසි කරන ට්‍රයිස්ටේ ප්‍රිටෙක්ෂන්. තුන් ආකාර මෙනෙහි කිරීමක් අවශ්‍යයි. දැන් මතකයි මේ වචන තේරුම විචිකිච්ඡා, චිකිච්ඡා, විචිකිච්ඡති, විචිකිච්ඡති චින්තේති එකම මූලයෙන් එන වචන කියලා කියවනේ. කල්පනා කිරීම, චින්තනය දාක් කිරීම කියන්නේ. එතකොට ඒයින් අපි අදහස් කරනකොට මේ මේ කායස්ත ප්‍රත්‍යක්ෂයන් තුන් ආකාර මෙනෙහි කිරීමක් අවශ්‍යයි. ඒ මෙනෙහි කරනකොට මෙනෙහි කරන්නේ ඇයි? හැබැයි මේ සැකේ හරි කරගන්න ඕනේ ඉස්සරලා. නියම මෙනෙහි කිරීමක් කරනවා නම් සැකේ හරි කරගන්න. ඒක තමයි දැන් මුලින්ම අපි බලන්න පහන් තේරෙන විදිහට බලන්න. අමාරු තේරෙන විදිහට මේ කල්පනා කරලා බලන්න. ඕකට කියන අත්මාධිපතේ කියලා. අධිපතේ කියලා කියන්නේ මේ තමන්ගේ කියන මේ ටැලන්ට් එක හැකියාව මත. අධිපති කියලා කියන්නේ තමන්ගේ තියෙන හැකියාව, තමන්ගේ තියෙන බලය අනුව. එතනින් ඒ තමන්ගේ තියෙන හැකියාව පාවිච්චි කරලා බලන්න ඕනේ මේ කරුණ ඇත්තද කියලා. මේ සාමාන්‍යයෙන් අර ආධ්‍යාත්මික තේරුම යටතේ කිව්ව බුද්ධ ආදී කරකැන සැකේ විතරක් නෙමෙයි මූලිකව අපට පොදුවේ වෙන ජීවිතයේ පැවැත්ම ලෝකය සිතුවිලි බලාපොරොත්තු ප්‍රාර්ථනා සම්බන්ධතාව ඔය වගේ දේවල් ගැන අපට වෙනවනේ අවිනිශ්චිතභාවයක් වෙනවනේ ප්‍රොපර්සිටි එකකට එනවනේ එහෙමනේ සත්‍යෝ හැම දෙයකම අපි කෙලින්ම තීරණය කරන්න හොඳ නෑ ලෞකික ඇප්ලයි කරත් එහෙම නේ කියන්නේ එතනදී මේ ට්‍රයිල් ස්ටෙප් ඉන්ස්ට්‍රක්ෂන් කියන තුන් ආකාර දෙක මේ අපට මානසික කාර්යයක් අවශ්‍ය වෙනවා මූලික බලනකොට Taman තේරෙන විදිහට බලන්න. ඒක තමයි අත්කාරිකතේ පියවර. හැබැයි ගොඩක් අය Taman තේරෙන ප්‍රමාණය අපි කවුරු හොදනේ මේ උගත්තු කියන අය ඔය ඉන්ටෙලෙක්චුවල් කියලා කියන අය ඉන්නවත් මේ දැන් මට ලෝකාගම පිළිබඳව නැත්නම් යම් කිසි දෙයක මේ උපාධියක් ඉපැන්නේ මම ඒකේ පරිසරකින් මම අර සාමාන්‍ය කෙනෙක් වගේ පුතක්ජනේ. මගේ කෙලෙස් එහෙමම තියෙනවා. මම හිතාගත්තොත් මම කියලා ගන්නවා කියලා එතන කොහොම මොලේ පිටු. ඒ නිසා මේ උගත්කම වරසහතක උගත්කම සහතික කොටපතේ කියන දැනුමාන විතරක් තියන්නේ ඒකලොත් මේක තමයි හරිය කියලා එහෙත් පස්සේ අපි අපේ අර අපි අපේ කියන සැකය අපි අරන් ඉන්නේ වැරදි එක තමයි තව අහවුල් කරගන්න නිසා එතන කියන්න චින්තනයක් එක්ක වෙන්නේ නැහැ ඒක තවත් අපි මේ ඉර වෙනවා. අපි කියන්නේ ඇලෙනවා කියන තවත් ඇලෙනවා. ඊළඟ ඒ විතරක් නෙමෙයි දැන් තමන්ගේ චින්තනයේට විතරක් තමන්ගේ හැකියාවට කැපහැරි විතරක් කරන දෙන්න ඊළඟට මොකද කරන්නේ? මේ දැන් අපි ධර්මයේ සඳහන් වෙන ස්ක්‍රිප්චර් වල පොතපතේ සඳහන් වෙනවා. ඒ දේවල් දැන් ඔය ධර්ම ග්‍රන්ථ වල යමක් ඔය ලියලා තියෙන නිකම්ම නෙමෙයි ඒකවත් කියනවනේ ඕවා. එහෙම මේක හිතලා බලන්න ඕන ආද මම මට මේ හිතේ මේ මේ ධර්මයට අනුව හරිද කියලා. ධර්මය කියලා කියන්නේ බුද්ධ ධර්මයම මානව ධර්මයම නෙවෙයි. ලෝකේම විශ්වාස තියෙනවනේ. ඒව ගොඩනගන්න හේතු. ඒවට ධර්මානුකූලව කල්පනා කරලා බලන්න ඕනකොට. ඒ කියන මම මේ හිතන එක හරිද ධර්මය අනුව කොහොමද වෙන්නේ කියලා හිතන්න ඕනේ. ඒ විතරනේ ඒකත් තවත් පියවරක්. මේ සමාජධර්මම බලන්න සමාජයේ තිබෙන social norms කියලා සමාජයට විශ්වාස තියෙනවා සමහර පොතේ තියෙන දේවල් සමාජයේ නෑ සමාජයේ තියෙන පොතේ නෑ එතකොට ලෝකයා අනුව ලෝකයේ කියන විශ්වාස අනුව ලෝකයා කියන දේම කපුට ඔයාලා බලන්න ඕන ඒකට කියනවා ලෝකාධිපති අත්තාධිපති ධම්මාධිපති ලෝකාධිපති ආ දැන් විශේෂයෙන් සඳහන් වෙනවා ඒ සීලය ගැන කියන්න ගියාම ඒක තමයි මේ ඔය අත්කාලිකතේ සීල සම්මානපතේ ලෝකාලිකතේ කිව්වල තමයි. තමන්ගේ දුමතේ ප්‍රමත් තේරිලා එතනින් නතර වෙන්නත් බැහැ. ධර්මානුකූලව බලන්න ඕනේ කියලා කියන්නේ හරිද? ඊපස් ලෝකේ අනුව බලන්න ඕනේ ලෝකයේ විශ්වාසයේ දේවල් අනුව මතනකාන්තර දින සමාජයේ යන ගලපලා බලන්න. ඔන්නේ ගැළපීම මෙතන විචාර අනුකර ගැනීම විශේෂයෙන්ම ට්‍රයිස්ට් ඩිප්‍රෙෂන් මේ තුන් තුන් ආකාර විමර්ශනය මේ අපට අවශ්‍ය වෙනවා. ඒක තමයි තුන්වෙනි පියවර. අරමුණ වෙනමයි ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරං සාදු සාදු සාදු ධර්මදේශනය පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක දර්ශනපති පූජ්‍යපාද දේතුණු පිටියේ උපනන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපේ උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු Thank you.